ඒ තරම් බයෙන් ජීවත් වෙන්නේ ඒ මුදල් ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න. ඒ මොකද මේ මේක අප්‍රිය දායකයකට යයි කියලා. මට අකමැති කෙනෙක් මේ සල්ලි ගනී කියන බය. එනිසා පරිග්‍රහය වැඩි වෙන්න වැඩි වෙන්න ආරක්ෂාව අනාරක්ෂාව වැඩි වෙනවා. ඒ පරිග්‍රහය වැඩි වෙන්න වැඩි වෙන්න ආසන්න කාරණා බුදුහාමර පෙන්වන්නේ අජෝසනය. ඒ දෙයට අර දෙවලේක් වාගේ බහිරවේක් වාගේ බැහැගෙන අල්ල බදා ගන්න. මේ මේ මම උපයාගත්ත දේ මගේ දේ අනුන් හා සාධාරණ නොවීම. එහෙම නැත්නම් වෙනි බැස ගැනීමට හේතු වශයෙන් පෙන්වන්නේ මසුරුකම මච්චරිය තම වස්තු අනුන් හා සාධාරණ වෙනු දැකීමට අකමැත්ත. ඉතින් ඒ නිසා ඒ ඉස්සරහට යන්න යන්න තේරෙනවා තමන් මහන්සිලා උපයාගත්ත වස්තුව ඒකේ තියෙන උපයීම සඳහා තමන් ගත්ත ප්‍රයත්නේ වැඩි වෙන්න වැඩි වෙන්න ඒක නා කැමති නෑ ස්වභාවයෙන් කාම වස්තුත් එක්ක බලනකොට ඒක මේ ආවට ගියාට වේදන් කරන්න කාට කාටත් දෙන්න. ඒ නිසා ඒ කෙනා ඒකට මසුරුකමක් උපදවනවා. අන්සතු වෙනවට කැමැති නෑ. ඒ නිසා තමයි ආයේදී අර බාහිර වේක් වායේ ගෙවලේක් වායේ අල්ලබදාගන්නේ. ඒ තද අල්ලගැනීම තමයි බය ඉන්නේ. බය වීම නිසා තමයි ඒක නයි දව ගමන් අර වගේ අනාරක්ෂක තත්ත්වවලට යන්නේ. ඒ නිසා මේ මසුරුකම පිළිබඳව බුදුජානනාංශේ පෙන්ලා දීලා තියෙනවා මේ චන්ද රාගේ ඊටාත්ම දැඩි කාමයටත් වඩා දැඩි එහෙම නැත්නම් ආශාවේ දැඩි ආශාවක් තියෙන කෙනාට තමයි මේ මසුරුකම එන්නේ කියලා අනිත් පැත්ත අපි දන්නවා දානේ කියලා. දානේකටවත් දෙන්නේ නැතුව ඒක ආරක්ෂා කරනවා ඒ මනුස්සයා මේ හැම වෙලාවෙම යමක් එකතු කරනවා වැඩි කරනවා කියන පැත්ත මිස බෙදනවා අඩු කරනවා කියන එක දන්නේ. අංක ගණිත ක්‍රම හතරෙදී එකතු කරනවා වැඩි කරනවා. බෙදනවා අඩු කරනවා. ඒ මසුර ගණනේ ගණ 50යි දන්නේ. එකතු කරන්න වැඩි කරන්න දන්නවා. කවදාවත් අඩු කරන්න බෙදන්න දන්නේ නැහැ. ඒක ඔය මේ ජයනාසේ ඉන්න කාලේ හිටපු ඒ ආනන්ද සිටුවරය කතා දෙපෙන්ලා දීලා තිනවා ඒ මනුස්සයා විශාල බෞද්ධලයක් සහිත බුදු රජුරන්ගේ සිටු දනතර දිනු දෙන්න ආගත්ත කෙනෙක්. එයාට එකම පුතා ඉඳලා තියෙන්නේ ඒ පුතා මේ ළඟ තියාගෙන නෑදා ඉස්සරහ තියන පුළුවන් තරම් ඒ පුතාට උපදෙස් දෙනවලු මූලධන කියන පුතාට පුතේ මේ වේයාදීහා බලපං එකක් මේ පුංචි සතා දවසක තමන්ගේ ඔළුවට තරම් තරම් පුංචි මැට් ටිකක් ගෙනාවට එකතු කිරීමේ වටිනාකම කොච්චරද කියනනම් අන්තිමට හුඟක් බැඳලා පස්සේ ඇතෙකුටුවක් කඩන්න බෑනේ අහන්නේ වේයාගේ වැඩ ටික බලපං ඒ වගේම මීමැස දිහා බලපන්. ඇඟට තේරෙන්නේ නැති වෙන්න ගමනකට ගිහිල්ලා උගුරට පැණි ටිකක් බීලා ඇවිල්ලා පරාගපැසේ පරාගටියක් කරගෙන ඇවිල්ලා වද හත බදිනවනේ. හැමදාම වැඩනේ උ. දීත හැන්දනක වැඩනේ. ඒ නිසා ඒ විදිහට එකතු කරන්න බලපන්. මේ ලෝකේ ඉතාම දුර්ලභව ඉන්දියාවගේ රටවල පාචන අංජනම් කියලා. ඒක හදන්නේ බොහොම අමාරු බෙහෙත් එකතු කරලා ඒ අංජනම ගහන්නේ කුරුළු පිහට්ටකින් අරගෙන ඇස් බැම්මේ ගහන්නේ. ඒ ඒ තරම්ව ගණන් බෙහෙත් එක කරන්නලා ඔක මනස විතරයි. ඉතින් මෙයා කියනවා ඒ වුණත් කුරුළු පිහට්ටෙන් අරන් ගෑවත් අංජනම ගෙවෙනවා. ඒ නිසා පාවිච්චියට ගියොත් ගෙවෙනවා. එකතු කරන් ඉගෙන ගන්න කියලා අර පුතාට දිගට මේ පාඩම ගන්නවා. ඉතින් හදිස්සියෙන් වගේ මේ සිටුවරයා මැරිලා යනවා. වස්තු අහංගලා තියෙන එක පුතාට දෙන්න බැරුව යනවා. රජ්ජුරෝ මේ බව දන්නේ නැතුව පුතාට සිටු තනතුර දෙනවා. ඒ සිටු තනතුර දෙනකොට අර මහමිනිහා ආනන්ද සිටුතුමා අර වසුරුකමේ බලවත්කම නිසා ඒ සවැත් නුවර නගර සීමාවෙන් පිට කොටුතාප්පෙන් පිට වසල ගමක නැත්නම් අහිකුන් ටික ගමක අහිකුන් ටික අම්මා කෙනෙක්ගේ බඩේ උපදිනවා. ඉපදිච්ච දවසේ ඉඳලා ඒ අයිකොන් ටික પરම්පරාවට කණ්ඩ පොණ්ඩ රැතු වෙනවා. වතුර ටිකක් නැහැ, කණ්ඩ පොණ්ඩ නැහැ. ඉතින් නායකයා කල්පනා කරලා බලනවා රටේ දුර්භික්ෂයක් නැහැ. නමුත් අපේ පිරිසට ඉස්සර වගේ මේ හිඟන්වන් හම්බ වෙන්නේ. පස්සේ ඔක්කොගේම අභිරුද්ධ ආවට පස්සේ ආ කියනවා අපි කොටස දෙකට බෙදෙමු. දෙකට බෙදිච්චාම දෙගොල්ලටම එක විදිහේ මේ වගේ කරදරයක් වෙනවද නැත්නම් කට්ටියකට හරියනවද කියලා බලමු කියලා උපක්‍රමයක් විදිහට කණ්ඩායම් දෙක දෙකට බෙදෙනවා. දෙකට වෙච්චාම අර බඩදරුවම්ම ඉන්න පැත්තට කන්න බොන්න හම්බ වෙන්නේ. බෙදිච්ච අනිත් පැත්තට කන්න බොන්න හම්බ වෙනවා. ඒකෝට තේරුම් ගන්නවා මේ පැත්තේ කාල කණියක් ඉන්නවා කියලා. ඊට පස්සේ ඒගොල්ල දෙකට බෙදෙනවා. දෙකට බෙදෙන්න බෙදෙන්න බෙදෙන්න බෙදෙන්න අම්මා කොටු වෙනවා. කොටු වෙන්න කොටු වෙන්න අම්මගේ බඩ මෝරනවා. අන්තිමට රැහින් එලවනවා. ඔබ නිසා තමයි මේ අපිට කන්න බොන්න නැත්තේ ඵලයයි යන්නේ කියලා. අම්මට ඇත්තටම මේ බඩදරුවා මම මෝරනකොට කිරිමව්වරුන්ගේ සහාය අවශ්‍ය වෙලාවක් කරන්න දෙයක් නැහැ අන්තිමට කොහොම හරි කරලා විලිලාලා දරුවා වැදලා බලනකොට ඒ දරුවගේ ඇහැ තියෙන්න ඕන තැන ඇහැ නැහැ. කන තියෙන්න ඕන තැන කන නැහැ. මා විරූපී දරුවෙක් වද. බොහොම සුපාරි. ඊට පස්සේ අම්මා දරුවා අරගෙන ගියොත් එමේ හිඟමනේ දකින දකින මිනිහා බයිනවා මේ කාලකන්ණියා උදේ පාන්දර ගේන්න එපා. ගෙනවොත් අපිටත් මුස්පෙන්තු පලයි යන්නේ. ඒ මොකද කරන්නේ? දරුවා දාලා යන්නත් බෑ. ඉතින් අන්තිමට දරුවට යන්තම් ඇවිදගෙන යන්න පුළුවන් වෙන ඔබ කතා කරලා කියනවා පුතේ උඹ නිසා මං විඳපු දුක් මෙච්චරයි කියලා නෑ. ඒ වුණාට මට මේකේ ප්‍රශ්නයක් නෑ. නමුත් උඹයි මා ඒකට හිටියයි කියලා කිසිම ලාභයක් නෑ. ඒ නිසා උඹත් මුල් කට්ටක් හරි අරගෙන මොකක් හරි අරගෙන ගියක් ගියක් කණින් ගා කාලා. යැපෙන්න බලපන් කියලා දරුවට හිඟමක් පුරුදු ඉතින් මේ දරුවා දවසක හිඟමක් කරගෙන යනවා අර හිටපු සිසුපන්තුල තියෙන වීදියට. යනකොට දැන් එතන සිසුසනසුර කරන ඒ පුතා මූණ දන සිටුවරයා ඒ සිටුවර ඇවිල්ලා මේ මුර පොළවල් පරීක්ෂා කරන වෙලාව. කාවල් කාරයෝ කාවල් කාමර පරීක්ෂා කරන වෙලාව. එයත් එතකොට පාරායින තියෙන මුණු කාවල් කාමරේ ගාවේ ඉන්නවා. අර දරුවා මේ පැත්තෙන් අනේ හාමිනේ අනේ අප්පුහාමි අනේ ඉල මේක එක හිඟ හිඟ හිඟ අතෙන්ට එනවා. බුදුරජාණන් වහන්සේත් මේ පැත්තේ හිඟ හිඟ හිඟ හිඟ ආනන්ද හඳුත් එක්ක එනවා. මෙහෙම එනකොට අර දරුවා අර ගේට්ටු ළඟට ගිහිල්ලා කාවල් කාමරේ ඉන්න මනුස්සයද කියලා අනේ මට කීයක් අට ලැබෙන්න කියනකොට එයා දකින්න එයාගේ බොස් එහෙම නැත්නම් මූලධන සිටුවරේ ළඟට එනවා. උදේ පාන්දර මේ දරුව දැක්කොත් එහෙම කියලා අරලට දෙයක් ගහපුවම කානුඩටලා ඒ ළමයා අඬනවා. ඒකට පුත්‍රජානන්සේ තෙන්දේ. එයිල පුත්‍රජානන්සේ කවදාකවත් නැතුව පිටිපැත්තල ආනන්දහමරෝදියා බලන. බුදුරජාණන්සේ ඉස්සරහට පින්නපාත යනකොට එමෙ හැදිලා බලන ගතියක් සම්මතේ නැහැ. ආනන්ද සාංශි දැනගන්නවා කරේ කරදරයක් කියලා ඉස්සරහට ගිහලා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ මොකද්ද කරෙන්න ඕනේ. ඒකට අර දරුවා පෙන්නනවා. ඒ දරුවා උදේ පාන්දර බඩගින්න ඇවිල්ලා හිඟා කාලා ගහලා කුටි කාලා වැටිලා අඬනවා. ඊට පස්සේ ආනන්ද ආමතු එතෙන් යනකොට වින්දපාති මෙතන ආව පිරිමි කීප දෙනෙක් ඇවිල්ලා ළමයා පාරට ගන්නවා. අරගෙන ඉවරනාට පස්සේ මූල බුදුරජාණන්සේ කියනවා පුළුවන් නම් කවුරු හරි කියලා මූලධන සිටුවරට පොඩ්ඩක් කතා කරන්න. ඉතින් දැන් මේ සංගතිය නිසා මෙතන දැනගෙකුතුයි. කදා සර්වඥාජ මේ පාරමැද මේ කටයුතු කරන්නේ ඉතින් අර දරුවයි පැත්තෙන් අඬනවා පින්නපාත බෙදන්න ආපු මිනිස්සු ලෑස්ති වෙනවා යටුවාචාරින් වහන්සේ සඳහන් කරනවා පුත්‍රජාන වහන්සේගේ වෙනද නැති මේ විලෝප නිසා අබෞද්ධියොත් වැරදි වන්නේ දෙන්න ආවයි කියලා. ඉන්න වෙලාවේදී මූලධන සිටුවරය අමතලා බුදුරජාණන් සහන මේ දරුවා අඳුරනවා කියලා. ඉතින් මූලධන සිටුවරට තේරෙන්නේ මේ මොන මොන දෙයක්ද මේ වෙන්නේ කියලා. මොකද මේ සිටුවරේ කවදාකවත් බුදුහාමරට දාන දීලත් නෙමෙයි තාත්තගේ පාඩම තමයි දන්නේ. එයා දන්නේ එකතු කිරීමයි වැඩි කිරීමයි විතරයි. බෙදීම අඩු කිරීම දන්නේ නැහැනේ. එයා හිතුවා මේකට තමයි මේ බුදුහාමරට බත් කොක්කක් අයින් හදන්නේ කියලා කිව්වා මම මේ ළමයා දන්නෙත් නැහැ මට මේක අදාළත් නැහැ කියලා. හොඳයි බුදුරජාණන් ශ්‍රීකෝම මම මේ අදාළ භාවයේසෝ දන්න බව ඔප්පු කරොත් බාර ගන්න කැමැතිද කියලා. මූලධන සිටරට තේරෙන්නේ නැහැ මේ බුදුරජාණන් ශ්‍රී මොකද්ද ගහපා දෙන්න හදන්නේ කියලා. එයා නුරුස්නා ගතිපාන. ඊට පස්සේ පුත්‍රයන්න්ස කියනවා මේ ඔබේ මියගේ තාත්තා අර මාසට හොඳටම කියන කියනවා මේ කොහොද යන වසල දරුවෙක් අල්ලගෙන ඉන්නේ බුදුරජාණන් මේ සෙනඟ ඉස්සරහා මේ මොකද කරන්නේ කොහොමද කප්පිලිගන්නේ ඊට පස්සේ බුදුරජාණන් සලාම් කළා කියනවා මම මේක ඔප්පු කරලා පෙන්නන්න කියලා ජාති ස්මෘති ඒ අදිෂ්ඨානයක් කරනවා මේ වසල දරුවට ජාති ස්මෘති ඥානෙ පහළ වෙන්නේ කියලා ඒකෝට ඒ දරුවගේ ඇඬිල්ල නැතිල බොහොම තෙදක් ඇවිල්ලා පුතාට කතා කරලා කියනවා අනේ පුතේ මේ මේ මම මැරෙන වෙලාවේ මගේ වස්තු භූතලේ තියෙන තැන කියා ගන්න බැරි වුණානේ කවුරු හරි අඳ ගන්න වටෙන් මේ හතර පොලේ මම වස්තු තියෙන තැන පෙන්වන්න කියනකොට මුලදැන සිටුවරයට ලොකු පෙහෙලිකාටපත් වෙනවා මොකද එයා පමණයි දන්නේ තාත්තගේ භූතලේ තියලා නෙවෙයි තාත්තා මැරෙන්නේ රජුරෝ සිරිතනතර දුන්නට Taman දැන් කරන්නේ එදිනෙදා රෝල ගෙනියන එක විතරයි වස්තුව කියන තැන දන්නේ. දැන් මේ දරුවා වස්තුව වෙන්නුවොත් ලොකු ලාභයක්. නමුත් සෙනග ඉස්සරහා තාත්තා බව පිළිගන්න උනොත් විශාල පාඩුවක්. ඊට පස්සේ අර දරුවා අඬගහන කිල්ල වාහකට හතර යටම තියෙන වස්තුව 80 කලක් තනේ එළියට අරගන්න. එළිය අරගත්තට පස්සේ දැන් පිරිසටත් මුලදන සිටුවරයටත් කාරණේ පැහැදිලි වෙලා බුදුජාණන් වහන්සේ ඒ වෙලාවේදී සඳහන් කරනවා මේ මසුරුකමක තියෙන මහා මිනිසයා කියපු දේ නිසා දරුවක් දැන් දානයක් දෙන්නේ නැහැ මේ මසුරුකම නිසා ඇති කරගන්න දේ පුතාමත් පුත්තාමත්ති ධම්මත්ති इति බාලෝ විහඤ්ඤති අත්තායි අත්නෝ නත්ති කුතෝද පුත්තා කුතෝ ධනං කියලා. මේ බාල අඳ බාල ජනතාව මට දැන් මූලධන සිටුවරයට මූලධන කියලා පුතෙක් ඉන්නවා කියලා හරියට ආඩම්බර වෙනවා. මගේ පරම්පරගෙන පුතෙක් ඉන්නවා. ඒක මට හසුව කියලාත් අනේ කියනවායි කියලා හරියට ආඩම්බරලා ඉන්නවා පිනක් දාමක් කරන්නෙත් නැහැ අනුන්ගේ හොඳ සුභසිද්ධියක් බලන්නෙත් නැහැ උත්තාමත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති මේ විහඤ්ඤති කියලා කියන්නේ අම්මතර දුක් ගන්න අත්තහයි අත්තනුණාත් මේ එකෙකුට එක මෝල් වහන්සේ කෙනෙකුටත් තේන්න තමන්ට තමන්වත් නැති බව මොන පුතුද මොන ධනෙද කියලා ඉතින් ඒ දේ ඇහෙනකොට මූලධන සිටුවරට දෙලෝ රත් වෙනවා මේ මගේම තාත්තා නේද මගේම මේ කාවල්කාරයෙන් කුටි කාලා කානුරට දරුවා නේද ඒ අද තනංගෙම සිටි මතුරු ගාවට ඉඟා කණ්ඩායිල කුටි කර. ඒ නිසා එතනදීම තීරුම් අර ගන්නවා මේ ධර්මයක් ආගමක් සදාචාරයක් පරලොවක් ආධ්‍යාත්මයක් නැතුව ජීවත් වෙන ජීවිතේ කොතනින් කොයි වෙලාවෙ කෙලවර වෙනවද දන්නේ තමන් හම්බ කරගත්ත වටිනා ධනයවත් ප්‍රියදායාතය දෙන පුතාට කියලා මැරෙන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඒ ධර්ම අනාත්මයි මේ ජීවිතේ ඒ නිසා මූලධන සිටුවරයා බුදුජාණන් වහන්සේ පාමුල වැටිලා අනේ ස්වාමීන් වහන්සේ මම බුදුන් ධම්ම සංඝ සරණ ගිය උපාසකෙක් කොට ධර්ම තේක්වා කියලා කියනවා. නමුත් ආ බලහින කටට ඒක ලොකු ජවනිකාවක් වෙනවා මේ සංසාරේ සජීවි ජවනිකාවක් මේ ලෝකේ හැටි. නමුත් බලානිනවර තේනවාට මූලධන ආනන්ද සිටුවරයට ආත්ම දෙකක් බුදුන් දකිනවා නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ දෙවෙනි ආත්මෙදී මන්දබුද්ධිකයි දුර්වලයි. ඉතින් බුදුහාමුදුර ළඟට ඇවිල්ලා බණ කිව්ව තේරුම් ගන්න බෑ. ඒ නිසා මේ මාසුරුකම කරනකට කරන වෙලාවට හිතෙන්නේ මට හම්බෙච්ච දේ මගේ වස්තුව මොකද ඒව පිළිබඳව මම අනුන්ට නීති දැම්මා මොකද කියලා ඒවට බැහැගෙන ඒව අල්ලා බදාගෙන ඒ නිසා ආරස්සාවක් ඇතිවෙන රණ්ඩු සරුවල් කරාට මේ මසුරුකම ඒ මිනිස්යාට මසුරට තමන් තමන්ම තමන් හොරෙක් වෙනවයි කියලායි අටුවාව සඳහන් කළා. තමන් හම්බ කරගත්ත දේ තමන්ම වැඩ ගන්න නැතුව හොරකම් කරගන්න මිනිසෙක් වගේ. ඒ නිසා මේ මසුරුකම ළඟට එනකොට තණ්හාව නිසා පටන් ගත්ත දේ ලෝභයට යයිද ද්වේෂයට යයිද කියන දෙක මැද හිටිනවා. මසුරුකමට එනකොට ලෝභය පැත්තටත් වැඩ කරනවා, ද්වේෂය පැත්තටත් වැඩ කරනවා. අකමැති කෙනෙකුට වස්තුව ගියොත් ද්වේෂයට යනවා. කැමැති කෙනාට යන ගතියත් බොහොම අඩුයි. ඒ නිසා මේ මසුරුකම නිසා මේ පුද්ගලයා විඳින කරදර වලට හේතුව ඒ මූලික තණ්හාවමයි. ඒ මසුරු ගතියට සර්වඥාන්සේ පෙන්වන්නේ මේ පුදුමාකාර තියෙන මේ ආශාව චන්දරාගය නිසා දානෙට අකමැතිකම අන්සතුම් සමග තම වස්තුව බෙදා හදා ගන්න තියෙන අකමැතිකම නිසා ඒ චන්ද රාගයේ අන්තිමට කැටි ගහනවා මිදෙනවා මසුරුකමක් විදියට ඊට පස්සේ මේ මනුස්සයාට බුදුන් පහල වුණා ධර්මයේ පහල වුණා සංඝයා පහල වුණා කවදාකවත් සීලයක් රකින්නවත් කර්මේශා කර්මඵලයේ පිළිබඳ ඇදහිල්ලක්වත් කරගන්න හම්බ වෙන්නේ. අනේ ඒ තරම් දුක් දෙන මේ තණ්හාවේ බරපතල අවස්ථාවක් වෙන මේ චන්දරාගය බුදුජානනාංශයෙන් පෙන්වන්නේ අනිදිරනේ අල්ලබදා ගැනීම තියෙන ආශාව